වටා වදාළ සම්්‍යක් සම්මා සම්බුදු දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික බුද්ධ ශාසනය চিරාත් කාලයක් ලෝසතුන් හිතසුව පිණිස වැඩ පිණිස පැවැත්වීම දිසාම වන්නා වූ උතුම් දහම් කතිකාවතයි විනයෝ නාම බුද්ධ ශාසනසාරි අද දිනේ මේ උතුම් දහම් කතිකාවත සාර ගර්භ දහම් කතිකාවතක් බවට පත් කරවන්නට අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මෙහි වැඩමව වදාරන්නට යෙදුනා මල්සිරිපුර දිද්දෙනිය රණගිරිලෙන ආරණ්‍ය සේනාසන වාසී විනයාචාර්ය අවසරයි පූජනීය කුණ්ඩසාලේ අරණගවීසි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේව අපි මෙවුතුම් දම් සභා මණ්ඩපයට පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය වැඩසටහන් මාලාව පුරාවටම ලෞතර බුදුමා මෑණියන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වෙන මේ සියලු ලෝක සත්වෙන්ට හිතසුව පිණිස වැඩ පිණිස ඔවුන් ගේ ජීවිත සුඛිත මුදිත කිරීම පිණිස නිවනින් සැනසීම පිණිස ඒ බුදු අමාමෑණියන් වහන්සේගේ මහා කාරුණික බුදු හදමඩල තුල ජනිතව උතුම් වූ මහා නිර්මාණ සුවඳින් සුවඳවත් වූ ඒ ශ්‍රී මුඛ පද්මයේ තුල වැඩ සිටින හිදියා වූ උතුම් දරදා වහන්සේ ස්පර්ශ කරමින් මේ ලෝකයට වැඩමවා වදාරන්නට යෙදුණු බෙදා දුන්නා වූ උතුම් වූ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන්ගෙන් මේ ලෝකේ සෑම සිළු දෙනාටම නිවන පිණිස හේතු වන සියලු දහම් කරුණු මනමින් සංග්‍රහ කරමින් විස්තර කරමින් පෙළ දහමට අනුවම අටුවාවට අනුව විස්තර කරමින් විවරණය කරන්නට යෙදුණා. එහිදී විශේෂයෙන් පසුගිය වැඩසටහන් කීපය තුළ අපි සාකච්ඡා කරන්න ආරම්භ කළා මේ ගැටලු සහිත ජීවිතයෙන් අතමිදීම සඳහා ගැටලු වලින් නිදහස් වීම සඳහා බුදුමහා මෑණියන් වහන්සේ විසින් පෙන්වා දුන් මඟ අවසාන වශයෙන් සියලු ගැටලු වලින් සියලු බැලීම් වලින් විනිර්මුක්ත උතුම් නිර්වාණ ශේම භූමියට ගමන් කිරීමට නිසි මඟ ඒ සඳහා ඔබ වහන්සේ විසින් බුදුමා මෑණියන් වහන්සේ විසින් පැහැදිලි කරන්න දෙනු මග මනමින් පැහැදිලි කරගෙන යමින් පැවතුණා. එෙහිදී සීලය පිළිබඳව ඊටාම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉන් අනතුරුව දූතාංග පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. අවසාන වශයෙන් මේ සීල සම්පන්න ජීවිතයක් කුමකටද අවශ්‍ය වන්නේ සමාධිය සහ ප්‍රඥාව වැඩි වීමට කියන කාරණා පිළිබඳව කතා කරන්නට යෙදුණා. මීළඟට ස්වාමින් වහන්සේ මේ සමාධිය වැඩි සඳහා භාවනාවක් කරන්නට මේ භාවනා මාර්ගයක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන මේ සමත භාවනාවකට වඩන මේ භාවනාව පිළිබඳව වහන්සේ පැහැදිලි කරා ප්‍රධාන මාර්ග දෙකක් තිබෙනවායි එකක් සමත ක්‍රමයෙන් විදර්ශනාවට යොමු වීම සහ අනෙක ශුෂ්ක විදර්ශනා ක්‍රමය කියන කාරණා පිළිබඳව මේ කොයි ක්‍රමයෙන් හෝ මේ භාවනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන යෝගාවචරයෙක් විසින් මේ භාවනාව ආරම්භ කළ යුතු වැඩි යුතු ගමන් මාර්ගය කුමක්ද කියන කාරණය පිළිබඳව දැනගන්නට කැමති මේ ආරම්භ කළ යුතු අනුපිළිවෙල කොයි ආකාරද කියන කාරණය පිළිබඳව දැනගන්නට කැමතියි ස්වාමීන් වහන්සේ. ඔතර මහත්මයා සමත පූර්වංගම් විපස්සනාව ඊට පස්සේ උත්තර විපස්සනාව කියන මේ දෙආකාරයකින් භාවනාව වඩන යෝගාචරයන් වහන්සේලා ඉන්නවා. ඉතින් මේකේ සමත පූර්වාංගමයි කියලා කිව්වේ සමසතලිස් කර්මස්ථානයන් අතරින් යම් සමත කර්මස්ථානයක් වඩලා ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ කියන මේ ධානයන්ගෙන් එකට දෙකක් දක්වා දියුණු සිත දියුණු කරලා ඒ දියුණු කරපු ධානය පාදක කරගෙන ඒ උපකාර කරගෙන විදර්ශනාවට නංවලා විදර්ශනාව වඩලා මඟඵල නිවන් සාක්ෂාත් කිරීම තමයි සමත පූර්වංග විපස්සනා භාවනාව කියලා කිව්වේ. සුඛ විදර්ශනාව කියලා කිව්වේ විශේෂයෙන් සමත කර්මස්ථානයක් වඩන්නේ නැතුව සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ලක්ෂණම සම්මර්ෂණය කරමින් ඒ ත්‍රිලක්ෂණය සම්මර්ෂණයම මූලික කරගනිමින් සමත පූර්වාංගම නැතිව සමත භාවනාවක් මුල් කරගන්නේ නැතුව වැඩිම තමයි මේ සුස්ත විපස්සනා වැඩියට අපි සරල වශයෙන් හඳුනා ගන්න වෙන්නේ. එතකොට මේකෙදිත් බුදුරජාණන් වහන්සේ වැඩිපුරම වැඩි තැනක දේශනා කළා තිබෙන්නේ මේ සමත පූර්වංගම විපස්සනාවයි. සමත භාවනාව මුල් කරලා එයින් උපදවා එයින් ඒ පාදක කරගෙන ඥාන උපදවාගෙන ඒ උපකාර කරගෙන ඒ පාදක කරගෙන මඟපර නිවන් සාස්ත්‍රාත් කිරීම තමයි දේශනා කළා තිබෙන්නේ. ඉතින් මේක ඇයි ඉතින් මේ සුස්ක විපස්සනාවක් තියෙද්දි සමත සමත පූර්වංගම විපස්සනාව දේශනා කරේ කියන කාරණේ සමහරුන් අහන ප්‍රශ්නයක්. ඉතින් දැන් හිතන්න දැන් ගමනක් යන්න තියෙනවා. ගමනක් යන්න බොහොම දුර බැහැර ගමනක් යන්න තියෙනවා. මේක අපිට වාහනයක් නැතුව පයින් යන්නත් පුළුවන්. හොඳ හොඳ සබ පහසු බෙන්ස් කාර් එකක් වගේ හොඳ වාහනයකුත් තියෙනවා. එහෙම වාහනයකුත් තියෙද්දී එක වාහනේ යන්නත් පුළුවන් නැත්නම් පයින් යන්නත් පුළුවන්. ඉතින් මේ සුස්ක විදර්ශනාව කියන එක හරියට ඉතින් අර විහෙතකාරීව අර දැන් හරියට සමත සමත භාවනාවකින් ඥානයක් උපදවාගත්තොත් ඒක නිකන් අර බෙන්ස් කාර් එකකින් යන ගමනක් වගේ බොහොම පහසුවෙන් විදර්ශනාව වඩන්ට ඇත්තටම මේක පහසුයි කියලා කියවට බැරෑරුම් කාරණයක්. මම මේ කියන උපමාව බොහොම මේ ආසන්න වශයෙන් ගැලපෙන උපමාවක්. ඉතින් සබ සම්පූර්ණයෙන්ම ගැලපෙනවා කියන්න බෑ. එහෙම උපමා අපිට බුදුරජාණන් වහන්සේ නමකට හැරෙනකොට අපිට එහෙම දක්වන්න පුළුවන් කමක් නැත්තේ. නමුත් ඒ වගේ ඊටාම පහසු මාර්ගයක් තමයි මේ සමත පූර්වංග විපස්සනා කියලා කියන්නේ. සුස්කවේ දර්ශනාවේදී එහෙන් පිළිම බොහොම රළු කටුක මාර්ගයක තමයි මේ භාවනාව වැඩි යුත්තේ කියන කාරණේ මුලින්ම මතක් කරගන්න ඕනේ. ඉතින් ඒකෙදිත් මේ විසුද්ධි මාර්ග කියන ග්‍රන්ථය තුළදී ඉතරණි තේරවාදී මහාවිහාරීය භාවනා ක්‍රමය විස්තර කරන මේ විසුද්ධි මාර්ග නමැති ග්‍රන්ථය තුළදී සමත පූර්වංග විපස්සනාව තමයි විස්තර කරන්නේ. මේ අතරතුරේ සුඛ විපස්සනා පිළිබඳවත් විස්තර තැන්වල වෙන තැන්වලට වඩා මේකෙදි මේ සමත පූර්වංගම විපස්සනාව විස්තර කරනකොට මුලින්ම සමත කර්මස්ථාන වඩලා පසුව විපස්සනාව වඩන අනුපිළිවෙලකට තමයි විතර දේශනා කරලා තියෙන්නේ. මේක ඉතින් මේ විදිහට කම ඉගෙන ගත්තාම අනුපිළිවෙලින් විපස්සනාව කරලා නිවන දක්වාම වඩන ඕනෑම යෝගාචරයකට මේක උපකාරයක් පහසුවක් වෙනවා. එතකොට මේකෙදි මේ වැනි භාවනාවකට මේ සමත කර්මස්ථානයක් වඩන භාවනාවකට යෙදිය යුතු අනුපිළිවෙල මොකද්ද කොමුණ පිළිවෙලකින් මේ භාවනාව වැඩි යුත්තේ කියන එකයි දැන් අහපු ප්‍රශ්නේ කලම් මහත්මයා. ඒකට මේක ඇයි මේ අනුපිළිවෙලක්? දැන් ඉතින් ඕනෑම දෙයකට දැන් අපි හිතමු වී ටිකක් වපුර ගන්න ඕන ගොවි මහත්තයෙක් එකපාරටම මේ ඉදමට ඒ දුම් ප්‍රදේශයට ගියපු ගමන් වී ටිකක් අරගෙන ගිහලා වපුරන්න හරියන්නේ නැහැ. ඊට කලින් කුඹර දිහා ගිහිල්ලා බලලා ඒ පැත්තේ තියෙන වටපිටාවේ තියෙන අතුරු ආන්තරා ඊට පස්සේ අර කටුකොහල් ටික ඉවත් කරලා ඊට පස්සේ පොළොව සකස් කරගන්න කීසාලා පොහොර යදනවා නම් ඒවා යදලා බල් ආදී ඉවත් කරලා වල් පැලෑටි ආදී ඒවා ඉවත් කරලා නියර වල් බැඳලා වටේ කොහොම ආරක්ෂාව ඇති කරලා වැට කඩළු ඇති කරලා පිරිසිදු කරලා තමයි මේ වී ටික වපුරන්න පටන් ගන්න. එකපාරටම ගිහින් වී වැපුරුවොත් මොකද වෙන්නේ? ඒක හොඳ අත්සන්නක් ලැබෙන්නේම නැහැ. එහෙම නැතිනම් හොඳ ඇස්වන්නක් ටිකක් හෝ ලැබෙන්න අවස්ථාවක් නැතුව සම්පූර්ණයෙන්ම නැතිවීමේ අවදානමකුත් එහෙමටම තියෙනවා. ඉතින් එහෙම නැතුව අර මුල් පූර්වාකෘත්‍ය හොඳට කරලා වපුරන වීවගාව පිළිබඳ අපිට විශ්වාසයක් තියන්න පුළුවන් නේද? අන්න වගේ තමයි මේ යම්කිසි අනුපිළිවෙලකට කරනු කටයුත්ත. මුලින් මුලින් කළ යුතු කරුණු සියල්ල සම්පූර්ණ කරගෙන කරන කටයුත්තක් පිළිබඳ අපට නිමාව පිළිබඳව පැහැදිලි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ අරමුණක් මුල් කරගෙන තමයි අපි මේ භාවනාවක් සඳහා යම්කිසි අනුපිළිවෙලින් අනුපිළිවෙලින් යුතු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වෙන්නේ. එතකොට ඒකෙත් මුලින්ම දැන් මේ අනුපිළිවෙල මොකක්ද කියන එක විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා ටිකක් කරුණු ගණනාවක් වශයෙන්. මෙන්න මේ මේ කරුණු ගණනාවක් සම්පූර්ණ කරගත යුතුයි කියන දේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අපට විස්තර කරනවා. පුරාණ පෙර අට කතාවන්ට අනුරූපීව ඒ ඒ වගේම භාවනාව පිළිබඳව කියලා දුන්න මහරහතන් වහන්සේලාගේ මේ භාවනා මාර්ගයේ වාචනා මාර්ගෙන් ආපු භාවනා ක්‍රම පිළිවෙත් ආදියත් එකතු කරලා තමයි උන්වහන්සේ මේ ක්‍රම වේදේ විස්තර කරන්න යෙදුනේ. සීලානි විසෝදෙත්වා සුපරිසුද්ධේ සීලේ පතිට්ඨිතේන යවාස්ස දසසු පලිබෝධේසු පලිබෝධෝ අත්ථිතං උපස්සින්දිත්වා කම්මට්ටාන දායකං කල්යාණ මිත්තං උපසංකමිත්වා අත්තුනෝ චර්යානුකූලං චත්තාලීසාය කම්මට්ඨානේසු අඤ්‍යතරං කම්මට්ඨානං ගහෙත්වා සමාධි භාවනාය අනනුරූපං විහාරං පහය අනුරූපේ විහාරේ විහරන්තේන කුද්දක පරිබෝධිපච්චේදං කත්තා සබ්බම් භාවනා විධානං අපරිහාපෙන්තේන භාවේ තබ්බෝති කියන මෙන්න මේ විදිහට විස්තර කරනවා මේ මොකද මේ විස්තර කළේ pāli භාෂාවෙන් කරුණු ගණනාවක්. මේකෙදී දැන් මුලින්ම කිව්වා සීලානි විසෝදෙත්තා සුපරිසුද්ධේ තීලේ පතිත්තේන. අපි අර දේවපුත්‍ර සංයුත්තයෙන් පෙර වැඩ අපි පසුගිය වැඩසටහනකදී සඳහන් කරපු තීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවේ තාතාති නිපකෝ බික්කු සෝ ඉමං විදතේ දතං කියලා කිව්වා. මේ තණ්හා මූලය ලිහා දමන්නේ තණ්හා නැමැති ගැටය ලිහලා සුවිසුණු කරලා දමන්නේ සීලයේ පිහිටාගෙන සමාධි ප්‍රඥාවන් වඩන භික්ෂුවකි කියන උත්තරයයි භාග්‍යතුන් වහන්සේ ලබා දුන්නේ. මොකද මේ එහෙනම් සීලයේ පිහිටාගෙන සීලයේ සීලයේ පතිත්තයි සීලයේ පිහිටාගත්තා. එහෙනම් මේ පිහිටාගත්තු සීලය පිරිසිදුව පිහිටාගත්තද කියන එකයි මේ සීලානි විසෝදේත්වා සුපරිසුන්දේ සීලේ පදිප්පදේන. සීල්පද කඩ වෙලා තිබෙනවා නම් සීලේ අඩුපාඩුවක් තියෙනවා නම් මේවා සම්පූර්ණ කර ගැනීම මියෙන් අදහස් කරයි සීලේ විසෝදනය කිරීම. ඊට පස්සේ දසතු පරිබෝධේසු පරිබෝධවාති තං උපජ්ජෙන් දිත්වා. මේ දස පරිබෝධයන් කියලා පරිබෝධ 10ක් සඳහන් කරනවා. ආවාසවත කුණන් ලාභෝ ආදී වශයෙන් පරිබෝධ 10ක් සඳහන් කරනවා. මේ පරිබෝධ 10න් යම් පරිබෝධ තියෙනවා නම් ඒ පරිබෝධ සිඳලලා ඒවා ඉවත් කරලා ඒවා නැති කරලා කම්මත්තාන දායකං කල්යාණ මිත්තං උපසංකමිත්තා කම්මත්තාන දායකං කියලා කිව්වේ කමඨහන් දිය හැකි කමඨහන් දීමට ශක්තිමත් කමඨහන් දීමේ හැකියාවක් තියෙන යම් ගුරුතුමන් වහන්සේ නමක් සමීපයේ කල්ලානිමිතේ කිව්වේ ඒ වගේ හැකියාවක් තියෙන තුමන් වහන්සේ නම සමීපයට එළඹිලා ගිහිල්ලා අත්වනෝ චර්යානුකූලං තමන්ට තියෙන රාග චරිතයක්ද දේශ චරිතයක්ද ආදි වශයෙන් මේ සවදාරුන් චරිත අතරින් තමන්ට තියෙන මොන චරිතයක්ද කියලා තේරුම් අරගෙන ඒ චරිතයට ගැළපෙන චත්තාලීත කම්මට්ටානේසු අඤ්‍යතරං කම්මට්ටානං ගහෙත්වා කම්මට්ටාන 40ක් තියෙනවා සමත කර්මස්ථාන ඒ සමත කර්මස්ථාන 40න් තමන්ගේ චරිතයට ගැළපෙන එක්තරා කර්මස්ථානයක් අරගෙන සමාධි භාවනාය අනනුරූපං විහාරම් පහය මේ සමාධි භාවනාවට නොගැලපෙන විහාර තියෙනවා. සමාධි සමත භාවනාවට නොගැලපෙන විහාර තියෙනවා. ඒ නොගැලපෙන විහාර අත්හැරලා ඒ වගේම බැහැර වෙලා අනුරූපයේ විහාරයේ විහරන්තේන ඒ සමාධි භාවනාවට සමත භාවනාවට ගැළපෙන විහාරයක වාසය කරමින් කුද්දක පරිපෝදුපච්චේදං කත්වා කුඩා පලිබෝධ සිඳගාලා. පුංචි පුංචි පලිබෝධ දැන් මුලින් මුලින් දත පලිබෝධ කියලා පස්සේ දැන් පුංචි පුංචි පලිබෝධ ටිකක් තියෙනවා. මේ පුංචි පුංචි පලිබෝධ ටිකත් සිඳ දාලා නැති කරලා දාලා සබ්බම් භාවනා විදානං අපරිහාපෙන් තේන. අන්න ඊට පස්සේ ගුරුවරයාගෙන් ගත්තු උපදේශ අවවාද අනුශාසනා එකක්වත් අත්නොහැර ඒ සියල්ලම අනුව කටයුතු කරමින් අපරිහාපෙන් තේන කිව්ව එකම එක කාරණයක්වත් අත්හරින්න නැතුව කියපු හැටියටම කරන්න කියලා කිව්වා. භාවයේ තබ්බෝති අන්න අර භාවනාව වඩන්න කියලා කිව්වා. මෙහෙම වැඩුවොත් අන්න ඔය අනුපිළිවෙලට වැඩියොත් මේ සමත භාවනාවක් නිවන දක්වාම වඩන්න උපකාරී වෙන හැටියට සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවා. මේක තමයි මහත්මයා අනුපිළිවෙල මේ සමත භාවනාවක් වැඩි යුතු අනුපිළිවෙල මූලික සූදානම සූදානම් විය යුතු පිළිවෙල ක්‍රමවේදය තමයි අපි ප්‍රකාශ කරන්න දෙන්නේ. පුරාණ ආතරයන් වහන්සේලාගේ ප්‍රකාශයේ පරිදි ස්වාමීනි මේ අනුපිළිවෙලට අනුව මේ පළවෙනියෙන්ම ඔබ වහන්සේ සඳහන් කරන යෙදුන මේ සීල විසෝධනය කළ යුතුයි කියන කාරණය පිළිබඳව. ස්වාමීනි මේ සීල විසෝ